තෙරුවන් සරණයි සියලු දෙනාටම අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දවසේ සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගිහි පින්වතුන් සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු විශේෂයෙන් අපි පහුගිය සතියේ ආරම්භ කළා අභිධර්මයේ මූලික කරුණු ධර්ම ග්‍රන්ථයේ චෛතසික විග්‍රහ කරන කාණ්ඩේ අකුසල චෛතසික පිළිබඳ පැහැදිලි කිරීම. අපිට පසුගිය සතියේ පළමු අකුසල චෛතසිකය ගැන පමණයි කතා කරන්නට අවකාශ ලැබුණේ. මෝහය. අද අපි කාල වේලාවේ හැටියට ඉදිරි චෛතසික ධර්ම වලින් කිහිපයක් හෝ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෝහය ළඟට ඒ අකුසල චෛතසික 14 සංග්‍රහ කරන තැන දැක්වෙන්නේ අහිරිකය සහ අනොත්ප්පය. මේ දෙක චෛතසික ධර්ම දෙකක්. නමුත් විශේෂයෙන්ම ඒ චෛතසික ධර්ම දෙක එකටම යෙදෙන ඒ වගේම එකම කාර්යයට අනුබල දෙන චෛතසික ධර්ම නිසා ඒ ධර්ම දෙක අපට එක්ව ගැන කතා කිරීම පහසුවක් තියෙනවා. අහිරිකයයි කියලා කියන්නේ යම්කිසි අකුසල ක්‍රියාවක් සිද්ධ කරනකොට ඒ අකුසලය සිදු කරන්නට සහාය වෙන අකුසලය පිළිබඳව හිරියක් පිළිකුලක් නැති ගතිය. දැන් මහානායක හඳුරු මේක පැහැදිලි කරන්නේ හරියට දැන් අපි උප්පත්තියෙන්ම මිනිස්සෙකුගේ සිත පිරිසිදුයි. තබස්සර මෙදම් භික්කවේ චිත්තං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. උත්පත්තියෙන් අපේ සිත පිරිසිදුයි. එතකොට පිරිසිදු සිතේ අපිරිසිදු වූ අකුසල ධර්ම හටගන්නකොට අර පවිත්‍රතාවයේ කෙලසෙනවා. දැන් පිරිසිදුව තියෙන සිතක අපවිත්‍ර බවක් ඇති වෙනකොට ඒක දරා ගන්න නම් ඒක ඉවසන්නට නම් අර අපවිත්‍ර දේ පිළිකුල් නොකොට බාර ගන්න ගතියක් තියෙනවා. ඒක උන්වහන්සේ උපමාවකින් දක්වනවා හරියට උදාහරණයකින් දක්වනවා දැන් අසුචි මිනිස්සෙන්ට අප්‍රියයි ප්‍රියමනාප නැහැ. නමුත් ඌරෙකුට සුනකේකුට අසුචි ප්‍රියමනාපයි. ඌ ආහාරයක් හැටියට ඒක අනුභව කරන්නට පුළුවන්. එතකොට මිනිස්යාට පිළිකුල් සහගත වූ අප්‍රසන්න වූ අසුචිය ඌරට සුනකයාට ප්‍රසන්න ආහාරයක් හැටියට හැඟෙන්නේ ඒ අසුචියේ තියෙන දුර්ගන්ධය පිළිකුල දරන්නට පුළුවන් ඒකට ඔරොත්තු දෙන ඒකට ප්‍රිය කරන ගතියක් අර ඌරස් සහ සුනකයා තුල පවතිනවා. එහෙම පවතින නිසා තමයි සාමාන්‍ය ජනයාට පිළිකුල් සහගත වූ අර අපවිත්‍ර දුගඳ හමන අසුචිය පිළිකුල් නොකොට ආහාරයක් හැටියට භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ මහානායකහරු පැහැදිලි කරනවා මේ මනුෂ්‍ය సంతානය උත්පත්තියෙන් පිරිසිදුයි ඒ පිරිසිදු සිත කිලිටි කරන අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම මතුවෙනකොට ඒ ධර්මයන්ගේ කිලිටි බව, අප්‍රසන්න බව, පිළිකුල් බව ඔරොත්තු දෙන්නට පුළුවන් ගුණයක් තිබුණොත් විතරයි මිනිස් సంతානය අකුසලයට නැවත නැවත නැඹුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. අර ඌරට සුනකයාට අසුචියේ අසුචිය ප්‍රිය කරන ගතියක් තියෙනා වගේ සත්වයාට අකුසලය පිළිකුල් නොකොට ඒක බැහැර නොකොට එය සාදරයෙන් පිළිගන්නට පුළුවන් ගතිය තමයි අහිරික කියලා හඳුන්වන්නේ. එතන මේට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි කුසල පක්ෂයේදී කතා කරනවා අපි කුසල චෛතසික ගැන කතා කරනකොට හිරි හිරි ඔත්තප්ප දෙක. දැන් හිරි ඔත්තප්ප දෙක අපි පසුව සාකච්ඡා කරනවා. මෙතනදී අපිට මේ වචන අර්ථය තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. හිරියොත්ප්ප කියලා කිව්ව ගමන් බොහෝ දෙනාට සිහිපත් වෙන්නේ ලැජ්ජ බය. ඒතර ලැජ්ජ බය කියලා සිංහල වචන දෙක හිරියොත්ප්ප කියන දෙකට යොදලා තියෙනවා. හැබැයි ලැජ්ජ බය කියලා කිව්ව පමණින් ඒක ප්‍රමාණවත් වෙන්නේ එහෙමනම් කියන්නට ඕන පාපයට ලැජ්ජා බය ගතිය ඒ පාපයට කියන පාපය සම්බන්ධවයි මේ ලැජ්ජ බය ඇති වෙන්නේ. වෙන කරුණු සම්බන්ධව නෙමෙයි. වෙනත් කරුණු සම්බන්ධව ලැජ්ජා බය ඇති වෙනවා කියන තැන එතන ඇති වෙන්නේ ද්වේෂ මූලික සිතක්. දැන් සමහර වෙලාවට තමන්ගේ අගුණයක් අන් අය කතා කරනවට ලැජ්ජ වෙනවා. එතන තියෙන්නේ තමන්ගේ දුර්වලකම හෙළිවීම පිළිබඳ අකමැත්ත නම් වූ ද්වේෂ මූලික හැඟීම. ඊළඟට තමන්ගේ වරද හසු වෙයි කියලා බය වෙනවා. එතන තියෙන්නේ දේශමූලික හැඟීම්. ඒ නිසා වරදට පාපයට තියෙන ලැජ්ජා බය කියන තැන තමයි ඒක කුසල ධර්මයක් වෙන්නේ ගුණ ධර්මයක් වෙන්නේ. හැබැයි පාපයට ලැජ්ජා බය කියන තැන නැතුව වෙනත් අවස්ථාවල අපි ලැජ්ජාව බය කියලා කතා කරන බොහෝ තැන්වල සත්ව సంతානෙ ඇති වෙන්නේ ද්වේෂ මූලික සිතක්. ඒ නිසා පාලියෙන් ලැජ්ජා බය හිරියොත්ප්ප කියන ධර්ම දෙක හඳුන්වන්න සිංහලෙන් ලැජ්ජා බය කියන වචන දෙක පාවිච්චි කිරීම වරදක් නැහැ. හැබැයි මේ වචන දෙක විතරක් ප්‍රමාණවත් නැහැ කාරණේ හඳුනා ගන්න. ඒ වචන දෙක පාවිච්චි කරන හැම තැනකම අපි යොදන්නට ඕන පවට ලැජ්ජා බය. පවට ලැජ්ජා වෙන ගතිය, පවට බය වෙන ගතිය කියලා හැඳින්නුවොත් තමයි අදහස નિවරදිව සමාජගත වෙන්නේ. එහෙම නැති වුණොත් බොහෝ අවස්ථාවල මේ කාරණේ වරදවා වටහා ගන්න. ඉතින් එතකොට දැන් මේ අකුසල චෛතසිකයක් හැටියට දක්වන්නේ අන්න ලැජ්ජා නැති බව, බිය නැති බව, මොනවට ලැජ්ජා නැති බව, මොනවට බිය නැති බවද පව්කම් කරන්නට ලැජ්ජා නැති බව, අකුසලයට ලැජ්ජා බය නැති ගතිය. අන්න ඒක තමයි මෙතන පාප ධර්මයක්. එහෙම නැත්නම් අසත් ධර්මයක් අකුසල චෛතසිකයක් හැටියට හඳුන්වනවා. එතකොට ඒ කාරණේ පැහැදිලි කරන්න තමයි මහානායක හඳුනන උපමාව දක්වන්නේ අසුචිය සත් මනුෂ්‍යයාට අප්‍රියයි නමුත් සුනඛයාට ඌරට ඒක ප්‍රියමනාපයි ඒ ප්‍රියමනාප බවක් තියෙන නිසා විතරයි සුනකේකට ඌරෙකුට අසුචි ගොඩක් භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ කිසිදු පිළිකුලක් නැතුව. අන්න ඒ වගේ පාපයට ලැජ්ජා නොවන පාපයට බිය නොවන ගතියක් සත්වසන්තානයේ ඇති වුනොත් පමණයි ඒ සත්වයාට ඒ පාපය කරන්නට පුළුවන් වෙන්නේ නැවත නැවත ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒ එතකොට එයින් පළමු කාරණේ තමයි අහිරික. අහිරික කියලා කිව්වේ පාපයට ලැජ්ජා නොවන ගතිය. එතකොට මහානායක හැමදෙරෝ දක්වන වචන වලින්ම අපි ඒක පැහැදිලි කරගමු. සත්වයාගේ ප්‍රකෘති චිත්තයෝ භවාංග චිත්තය පවිත්‍රය ලෝභාදී කෙලෙසුන්ගෙන් යුක්ත වූ අකුසල් සිත කෙලෙසුන් විසින් දූෂිත බැවින් අපවිත්‍රය. අනිෂ්ට විපාකදායක චේතනා සහිත වූ කෙලෙසුන්ගෙන් අපවිත්‍ර වූ අකුසලය පිළිකුල් කළ පිළිකුල් කළ යුතු දෙයකි. මිනිසුන්ට පිළිකුල් වූ අසුචිය සූකරයාට සුනකයාට අනුභව කළ හැක්කේ එහි අපවිත්‍රතාව ඉවසිය හැකි ස්වභාවයක් එහි ගන්ධය ඉවසිය හැකි ස්වභාවයක් ඒ සතුන්ට ඇති බැවිනි. එබඳු ස්වභාවයක් නැති මිනිසාට එය නොකෑ හැකිය. එහි ගන්ධය නොඉවසිය හැකිය. සූකරයාට සුනකයාට තිබෙන ඒ බලය බඳු බලයක් නොමැතිනම් පවිත්‍ර ප්‍රකෘති චිත්තය ඇති සත්වයනට එහි අපවිත්‍ර වූ කෙලෙස් සහිත චිත්තයන්ගේ පහළවීම නොයිවසිය හැකිය. එය සත්වයනට ඉවසිය හැකි වන්නේ අකුසල ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා චිත්තයන්හි ඒබඳු බලයක් ඇති නිසායි. අහිරික චෛතසිකයයි කියනුයේ ඒ බලයටය. ඒ පාපේ පිළිකුල් කරන ස්වභාවය හිරියට විරුද්ධ ධර්මයක. එය නොමැතිව අකුසල සිතකට නූපදිය හැකි බැවින් සෑම අකුසල චිත්තයකම එය ලැබේ. දැන් අපි පසුගිය සතියේ කතා කළා මෝහය සෑම අකුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන ධර්මයක්. දැන් අකුසල සිත් ගැන කතා කරනකොට ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මෝහ මූල සිත් කියලා කොටස් තුනකට බෙදෙනවා. එයින් මෝහ මූල සිත් කියලා කියන්නේ මෝහය බලවත් වෙදිලා තියෙනවා. අර ලෝභ ද්වේෂ දෙකෙන් එකක්වත් එදිලා නැහැ. එතකොට මෝහය පමණක් ප්‍රධාන වශයෙන් යෙදලා තියෙනවා අනෙකුත් ලෝභ ද්වේෂ කියන චෛසික වලින් තොරව. ඒ නිසයි ඒවා මෝහසිත කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් සියලුම පොදුවේ ගත්තාම සියලුම අකුසල් සිත්වල මෝහය යෙදලා තියෙනවා. ඒතර සෑම අකුසලයක්ම මෝහ මූලිකයි. මෝහ මූලික වුණාට ඒකේ ඒ හැම අකුසලයක්ම මෝහ මූලික සිත් හැටියට හඳුන්වන්නේ නැත්තේ මොකද? මෝහයට වඩා අනෙකුත් ධර්ම බලවත් නම් මෝහයට වඩා ලෝභය බලවත් ප්‍රකට වෙනවා නම් ඒ සිත ලෝභ සිතක් හැටියට හඳුන්වනවා. එතකොට මෝහයට වඩා ද්වේෂය ප්‍රකටව මතුවෙනවා නම් ඒ සිත ද්වේෂසිතක් හැටියට හඳුන්වනවා. එතකොට මෝහයම ප්‍රකට මතුවෙනවා නම් ඒ සිත මෝහසිතක් හැටියට දක්වනවා. අන්නේ ප්‍රකට භාවයත් එක්කලා වඩා ප්‍රමුඛත්වය ගන්න ධර්මයේ අනුව තමයි ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත කියලා හඳුන්වලා තියෙන්නේ. එහෙම නැත්නම් සියලුම අකුසල සිත්වල පොදුවේ ගත්තාම මෝහය එදෙනවා. මෝහය නැතිව කිසිදු අකුසලයක් කරන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ මේ අහිරිකය කියන චෛතසික ධර්මය. මේ ධර්මය නැතුව කිසිදු පාප ධර්මයක් කරන්නට බෑ. ඕනෑම පාපයක් ඕනෑම අකුසලයක් සිද්ධ කරන්නට නම් ඒ අකුසලය පිළිකුල් නොකරන ඒ පාපය පිළිකුල් නොකරන අර ඌරාට සුනකයාට අසුචිය ප්‍රිය වෙන්නා වගේ ඒකට ප්‍රිය වෙන ගතියක් මනසේ තිබිය යුතුයි. අන්නේ ගුණය තමයි අහිරිකය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ධර්මය සියලුම අකුසල් සිත්වලට සාධාරණ වූ පොදු චෛතසික ධර්මයක්. එතකොට මෝහයත් සෑම අකුසලයකටම පොදු චෛතසිකයක්, අහිරිකයත් සෑම අකුසලයකටම පොදු චෛතසික ධර්මයක්. ඊළඟට තුන්වැන්න තමයි අනොත්තප්ප. අනොත්තප්ප කියලා කියන්නේ ඔත්තප්ප කියලා කියන්නේ පවට බිය බව. අනොත්තප්ප කියලා කියන්නේ පවට බය නැති බව. දැන් අපි මුලිනුත් සඳහන් කළා පවට බය බව කියලා ගත්තොත් විතරයි ඒක ගුණයක් වෙන්නේ. එහෙම නැතිනම් පාපයට බය කියන කතාව බැහැර කරලා බිය කියලා ගත්තොත් බය කියලා ගත්තොත් බය යනු ද්වේෂ මූලික සිතක්. ඒ කියන්නේ දැන් සමහරු කියන්නේ මට සසර පිළිබඳව හරි බයයි. එතකොට ඒ ඇති වෙන්නේ ද්වේෂ මූලික සිත. සසරට බය වෙනවා නම් ඒක ද්වේෂ මූලික සිතක්. සසරේ බිය දකිනවා නම් ඒක ඥාන සංප්‍රයුක්ත සිතක්. එතකොට බිය දැකීම සහ බිය වීම යනු අවස්ථා දෙකක්. මේ දෙක අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන. දැන් සංවේග සංවේග කියලා කියන්නේ මේ මේ සංස්කාර ධර්මයන් බියජනක ධර්ම හැටියට දකිනවා. එතකොට චත්තාලේස ආකාර විපස්සනා වේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ සංස්කාර ධර්මය භයයෝය ඒ කියන්නේ බිය උපදවන ධර්ම. ඒ සංස්කාර ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ නිර්වාණය අභය නම් වූ අවස්ථාව. එතකොට ඒ විදිහට සංසන්දනාත්මකව දකිනවා. එතකොට සමස්ත සංස්කාර ධර්මයන්ම බිය උපදවනවා. බිය ඇති කරනවා. බියගෙන දෙනවා. ඒ නිසා ඒවා භය කියලා හඳුන්වනවා. හැබැයි ඒ සංස්කාර ධර්මයන්ගේ බිය ජනක බව ඒ කියන්නේ බිය උපද්දවන ජනක කියලා කියන උපදවනවානේ බිය ජනක බව ඒ බිය උපදවන බව බිය ගෙන දෙන බව බිය ඇති කරන බව අපි නුවණින් හඳුනා ගන්නට ඕන ඒ නුවණින් හඳුනාගෙන සංස්කාර ධර්මයන්ගෙන් නික්මෙන්නට වෑයම් කරන්නට. එතකොට එතන තියෙන ප්‍රඥාව. එතන සංස්කාර ධර්මයන් බිය ජනක ආකාරයෙන් දැකීමම ඥාන සංප්‍රයුක්ත සිතක් ඒක සංවේගය කියලා හඳුන්වනවා. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවස්ථාවේදී ධර්ම සංවේගය මතුවනවා. ධර්මානුකූලව මේ සංස්කාර ධර්මයන් දිහා බලනකොට ඒ සංස්කාර ධර්මයන් බිය ඇති කරනවා. කොයිතරම් ශක්තිමත් කෙනෙක් වුණත් ෂණයෙන් අහෝසි කරනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන මේ අනන්ත සංසාරයේ බිය තැතිගැන්ම උපද්දවනවා. මේවට ඇලුම් කරන සත්වයාට පීඩා ඇති කරනවා. එතකොට අන්න ඒ බඳු ධර්ම සමූහයක් තමයි මේ සංස්කාර ධර්ම කියලා නුවණින් දැකීම තමයි ධර්ම සංවේගය කියන්නේ. එහෙම නැත්නම් ශෝකය කියන එක නෙමෙයි. අද බොහෝ දෙනා සංවේගය කියන වචනේ පාවිච්චි කරන්නේ ශෝකය කියන එකට සමාන වචනයක් වගේ හිතාගෙන. ඒ නිසා තමයි අපගේ බලවත් සංවේගය. ඒතකොට සංවේගය යමුතු බලවත් එකක් නෑ. සංවේගය නම් සංවේගය තමයි. අර ශෝකය බලවත් ශෝකය කියන වගේ සංවේගයත් බලවත් සංවේගය. එතන බලවත් බවක් නෑ. එතන එතන තියෙන්නේ ප්‍රඥාවෙන් කරුණු නුවණින් දකින බව. එතකොට ඒ සංවේගය ඇති වෙන තැනදී කුසල් සිත. ඒක ඥාන සංප්‍රයුක්තව ඇති වෙන්නේ. හැබැයි යම් කිසි කරුණක් පිළිබඳව අපට බය ඇති වෙනවා නම් එතන තියෙන්නේ ද්වේෂ මූලික සිත. එතකොට මේක අපි මීට ඉහතදී ධර්ම දේශනාවලදී පවා පැහැදිලි කරලා තියෙන උදාහරණයකින් අපි හිතමු දැන් සර්පය විස වෛද්‍යවරයෙකුයි සර්පය පිළිබඳව යම් ප්‍රමාණයකට සර්ප විසෙහි විස පිළිබඳව දන්න සාමාන්‍ය පුද්ගලයෙකුයි කැලෙමැදින් යනකොට සර්පෙක් හමු වුණොත් අර සර්ප විස වෛද්‍යවරයා බියපත් වෙන්නේ නැහැ. ඔහු බිය දකිනවා. ඒ මේ සර්පයා මෙච්චර භයානක සතෙක්. මේ සර්පයා දෂ්ට කළොත් විනාඩි කිහිපයකින් මිය යනවා. එතකොට ඒ තරම් උග්‍ර විසක් ඇති භයානක සර්පයෙක් කියලා අර සර්පයාගේ බිය බව දකිනවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයා සර්පයාගේ ඒ විස සහිත බව දන්න නිසා සර්පයා දැකපු ගමන් සර්පයාට බියපත් වෙනවා. දෙදෙනාම එකම සර්පයා දකින්නේ විෂවෛද්‍යවරයා බිය දකිනවා, බිය ජනක බව දකිනවා, සාමාන්‍ය පුද්ගලයා බිය වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දැකීම ඥාන සංප්‍රයුක්ත බව බියපත් වීම ද්වේෂමූලික සිත. එනිසා ඔත්තප්ප කියලා කියන්නේ බය, ලැජ්ජා බය කියලා විතරක් අපි ගත්තොත් ඒක නිවැරදි අර්ථකථනයක් වෙන්නේ නැහැ. හිරියොත්තප්ප යනු පවට ලැජ්ජා බය නැති ගතිය ලැජ්ජා බය ඇති බව. අහිරික අනුත්ප්ප කියලා කියන්නේ පාපයට ලැජ්ජා බය නැති ගතිය. ඒ නිසා පාපය කියන කතාව මෙතනට එකතු වෙන්නම ඕන ලැජ්ජා බය කියලා කතා කරනවා. ඒ කියන්නේ සිංහල වචනේ පාවිච්චි කරනවා නම් පාපයට කියන වචනයත් එක්කයි ඒක පරිවර්තනය විය යුත්තේ. එතකොට පාලි වචනේ පාවිච්චි කරනවා නම් අහිරික අනුත්ප්ප කියනකොට ඒක ඇතුලේ තියෙනවා පාපය පිළිකුල් නොකරන බව, පාපයට බය නොවන බව කියන අදහස ඒක ඇතුලේ තියෙනවා. ඒ නිසා අහිරිකනොත්තප්ප කියන පාලි වචන දෙක පාවිච්චි කරනවා නම් කොහොමත් ගැටලුවක් නෑ. අපි ඒකට ලැජ්ජා නැති බව, බය නැති බව කියන වචන දෙක පාවිච්චි කරනවා නම් පාපයට කියන වචනයත් එක්කයි අපි ඒක පාවිච්චි කළ යුත්තේ හඳුනාගත යුත්තේ පාපයට ලැජ්ජා නැති බව, පාපයට බය නැති බව. එතකොට ඒ විදිහට යම් කිසි කෙනෙකුට පව්කමක් කරන්නට නම් ඒ පාපයට බය නැති ගතියක් තියෙන්නට ඕන. පාපයට බය එහි බිය ජනක බව දකිනවනම් ඒකේ අන්තරාය දකිනවනම් ඒකෙන් සිද්ධ වෙන ඵලය දකිනවනම් එතකොට ඒකේ ආදීනවය දකිනවනම් ඒ තැනත්තා ඒ පාපය කරන්නේ නැහැ. සතෙක් මරුවන් පස්සේ තමන්ගේ හිතේ පහළ වෙන ද්වේෂ සිත, එයින් තමන්ගේ හිත කිලිට වෙන ආකාරය, සතාට අනර්ථයක් වෙන ආකාරය, එහි ප්‍රතිඵලයක් හැටියට සසර ගමනේ තමන් අකල් මරණ වලටපත් වෙන ආකාරය ඒ වගේම තමන්ගේ මනස ද්වේෂය තමන්ගේ මනසට හුරු වෙන ඇබ්බැහි වෙන බව ඊළඟට ඒක විපාක දෙනකොට තමන්ට හානි වෙනවා වගේම අනිත් අයත් පව්කම් කරගන්න ආකාරය එතකොට පාපය කරන මොහොතේ තමන්ටත් අනුන්ටත් අනර්ථේ විපාක දෙන මොහොතේ තමන්ටත් අනුන්ටත් අනර්ථේ. ඇයි අනුන්ට අනර්ථ වෙන්නේ? මගේ ජීවිතේ අකාලේ විනාශ වෙන්න ඒක ස්වභාවිකව සිද්ධ වෙයිද? තව කෙනෙක් විසින් සිදු කරයිද දන්නේ නැහැ. ඒතර තව කෙනෙක් විසින් සිදු කළොත් මගේ අකුසලයේ විපාක දෙමින් මම අකල් මරණයට ගොදුරු වෙනවා. තව කෙනෙක් අකුසලයක් ජනිත කරගන්නවා. අන්න ඒ විදිහට අකුසලයේ ආදීනව දකිනවා නම් අකුසලයේ විපාකය දකිනවා නම් අකුසලයේ තියෙන බියජනක බව අනර්ථය දකිනවා නම් ඒ අකුසලයෙන් නිරය උපද්දවනවා ඒ අකුසලයෙන් නිරය උපද්දවනවා, තිරිසන් ලෝකේ උපද්දවනවා, പ്രേත ලෝකේ උපද්දවනවා, අසුර ලෝකේ උපද්දවනවා. මේ විදිහට සතර අපායෙහි උපද්දවනවා. මනුස්ස ලෝකේ ඉපදුනත් අකල් මරණ වලට පමනවනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට පැමිණීම වළක්වනවා. නිවන් මඟ වළක්වනවා. මේ විදිහට පාපේහි අකුසලේහි ආදීනව දැක්කොත් ඒ තැනත්ත පව් කරන්නේ නැහැ. එතකොට ආදීනවේ වහනව මෝහේ යථා ස්වභාවය ප්‍රකට කරන්නේ නැතුව ඇත්ත తත්වේ වසා දමන. ඒ වගේම අර පිරිසිදු සිතේ මේ කිලිටි වූ අකුසල ධර්ම ජනිත වෙන්නට ඒ ජනිත වීමෙහිදී යම් යම් අය අපට කිව්වා වුණත් මේකෙන් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා කියා දුන්නා වුණත් බය නැතුව දැන් තමන්ගේ මනසට ඒක වැටහෙන්නේ නැහැ මෝහය නිසා. නමුත් අනිත් අය කියන ඕක කරන්න එපා මේ මේ විදිහට වෙනවා. එහෙම කිව්වා වුණත් අපි ඒකට හුම්කම් දෙන්නේ නැතුව අර පාපේ කරන්නට පෙළඹෙනවා. ඒ නිර්භයභාවය. ඒතර මොකක් පිළිබඳවද නිර්භයභාවය? පාපේ පිළිබඳව, අකුසලයේ පිළිබඳව. ඉතින් මේක සමහරු හරීම දක්ෂකමක් හැටියට ඒක Tamanගේ සුවිශේෂ හැකියාවක් හැටියට වර්ණනා කරන අවස්ථා ඒවා පිළිබඳවම උද්දාමයටපත් වෙන ආඩම්බර වෙන අවස්ථාවට සමාජයේ පෙනෙනවා ඒ පාපයට ලැජ්ජ නැති බව, බය නැති බව. සමහර විට මේක අවංකකමක් හැටියටත් සමාජගත වෙනවා සමහර අවස්ථාවල. ඒ කියන්නේ දැන් පාපය පිළිබඳ ලැජ්ජා නැති පුද්ගලයා, පාපය පිළිබඳ බය නැති පුද්ගලයා ඒ තමන් කරපු පව්කම් පිළිබඳ රස කර කර අනිත් අයට කියනවා. එතකොට ඒ කාරණේ ඔහු හඳුනාගන්නේ ඒතනත්තා විසින් මේ හඳුන්වන්නේ කොහොමද? අපි ඔය ඇතුළ එකයි පිට එකයි එහෙම නැහැ. අපි කරන දේ කියනවා, කියන දේ කරනවා. අපේ හැංගි හොරා වැඩ නැහැ. එතකොට මං එච්චරම මේ අවංකයි වගේ පෙන්නමින් අර තමන්ගේ නින්දිත නිහීන ජඩ ක්‍රියාවන් පිළිබඳව සමාජයේ කිසිදු ලැජ්ජ බයක් නැතුව කතා කරන අවස්ථා අපි දකිනවා. එතකොට ඒක තමයි ඒ අයගේ ඍජු බව. ඒ අයගේ අවංක බව. හැටියට ඒගොල්ලෝ හඳුන්වනවා අර පාපය කෙරෙහි ලැජ්ජා නැති ගතිය. ඊළඟට පාපය කෙරෙහි බිය නැති ගතිය. ඒගොල්ලෝ වීරකමක් හැටියට, දක්ෂතාවයක් හැටියට. ඒතර මට ඕන නම් පුළුවන් මෙච්චර දුර ඉඳලා වෙඩි තියලා සතෙක් මරන්න. ඒතර මට පුළුවන් මෙච්චර මේ මත්පැන් බෝතලයක් මට පුළුවන් බීලා කෙලින් ඉන්නට. එතකොට ඒ විදිහට අර පාපයට අකුසලයට අයහපතට බය නැති ගතිය වීරකමක් හැටියට සමාජයේ ප්‍රදර්ශනය කරන අවස්ථා අපි දකිනවා. එතකොට මහානායක හඳුරෝ ඒ කාරණේ මෙහෙම පැහැදිලි කරනවා. ආපායික දුක්ඛාදී අනේක දුක්ඛයන් ඇති කරන්නක් බැවින් අකුසලය බිය විය යුත්තකි. යන්න උනට විපත් සිදුවන භයජනක තැනකට යා හැකි වන්නේ එයට පිහිට කරගත හැකි බලයක් ඇති කලහිය. පිහිටක් නැතිව එතනට නොයා හැකිය. එමෙන් බියවිය යුතු අකුසලය පැකිලීමක් පසුබැසීමක් නැතිව එඩිතරව කළ හැකි වීමට හෙවත් సంతානෙහි අකුසල චිත්තයනට ඉපදීමට ඉඩදිය හැකි වීමට බිය දුරු කරන බලයක් තිබිය යුතුය. එසේ නැතිව අකුසලය නොකළ හැකිය. సంతානෙහි අකුසල චිත්තයට ඉපදීමට ඉඩ නොදිය නොදිය හැකිය. බිය දුරු කරන්නා වූ බලයක් සෑම අකුසල චිත්තයකම ඇත්තේය. සත්වයන් බියක් නැතිව එඩිතරව අකුසල් කරන්නේ సంతානෙහි අකුසල චිත්තයනට ඉපදෙන්නට ඉඩ දෙන්නේ අකුසල චිත්තයන්ට ඉපදිය හැකිවන්නේ ඒ බලයේ අනුග්‍රහයෙනි. අනොත්ප්පයයි කියනුවේ ඒ බලයටය. අනොත්ප්පයන වචනේ තේරුම පවට බිය නොවන ස්වභාවය යනුයි. පාප ධර්මයක් වූ ඒ බලය අඥයෝ උසස් කොට සලකති. තමන් තුළ ඇති ඒ බලය ගැන තුමූම ආඩම්බර වෙති. අහිරික අනුත්ප්ප යන දෙක අකුසල පක්ෂයේ මහා බල දෙකකි. එතකොට මේ අහිරික අනුත්ප්ප කියන මේ පාප ධර්ම දෙක, ක්ලේශ ධර්ම දෙක, එහෙම නැත්නම් මේ අකුසල චෛතසික දෙක අකුසල පක්ෂයේ මහා බලවත් ධර්ම දෙක. ඇයි ඒ? මේ ධර්ම දෙකේ සහයෙන් තමයි සියලුම අකුසල් සියලුම පව්කම් කෙරෙන්නේ. නිසා අනොත්ත්වයත් සෑම අකුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. මෝහය සෑම අකුසල් සිතකම යෙදෙනවා. ඒ වගේම අහිරිකය සෑම අකුසල් සිතකම යෙදෙනවා. අනොත්ත්වය සෑම අකුසල් සිතකම නොයරදීම යෙදෙනවා. කුමක් නිසාද? මේ ධර්ම නැතිව ඒ අකුසලය සිද්ධ කරන්නට නොහැකි නිසා. එතකොට හිරියොත්ප්ප කියලා කියන්නේ පවට ලැජ්ජා බය ඇති බව. අහිරික අනොත්ප්ප කියන්නේ පාපයට ලැජ්ජා නැති, පාපයට බය නැති ගතිය. ඒ ගතිය විසින් තමයි අපිව ඒ පාපයට පොළඹවන්නේ. දැන් මෙතනදී මහානායක හඳුර සිහිපත් කරනවා Taman තුල ඇති ඒ බලය ගැන තුමෝම ආඩම්බර වෙති. සමහර කෙනෙක් ඒක ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරනවා. ඒක තමන්ගේ හැකියාවක් වගේ. දැන් අපි මෝහය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් කතා කළා අකුසල පක්ෂයේදී මෝහය, ලෝභය, ditthිය, විතක්ක ਵਿਚාර සහ චිත්ත කියන මේ ධර්ම ප්‍රඥාවේ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට චිත්තය, විතක්ක, ਵਿਚාර ආදී කුසල පක්ෂයේ හිතේ දෙනවා. හැබැයි මෝහ, ලෝභ, ditthි කියන මේ චෛතසික ධර්ම මේවා අකුසල චෛතසික ඒ අකුසල චෛතසික තුන යම් සිතක යෙදුනහම එයත් එක්ක විතක්ක ਵਿਚාර චිත්ත කියන ධර්මත් ක්‍රියාත්මක වෙනකොට ඒවායේ ක්‍රියාකාරීත්වයේ ප්‍රඥාව වගේ වැටහෙන්නට පුළුවන්. එතකොට මෝහය වැඩි වෙන්න වැඩි වෙන්න, ditthිගත බව වැඩි වෙන්න වැඩි වෙන්න, ලෝභය වැඩි වෙන්න වැඩි වෙන්න, ඒහා බැඳුණු විතක්ක ਵਿਚාර සහ චිත්තයන් ක්‍රියාත්මක වෙනකොට යම්කිසි පුද්ගලෙක් ඒ පව්කම් කරන්නට තමන් තුළ ඇති ශක්්‍යතාවය ඒ අය තමන්ගේ දක්ෂකමක් හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ සියල්ල කරන්නට පුළුවන් වෙන්නේ මෝහ, අහිරික, අනුත්ප්පාදී මේ ධර්මයන් අකුසලයට මූලික වෙන නිසා. ඊළඟට හතරවෙනි චෛතසික ධර්මය තමයි උද්දච්චය. උද්දච්චය කියලා කියන්නේ සිතේ සැලෙන බව. එහෙම නැත්නම් සිත සොලවන ගතිය. සිතේ සැලෙන බව හෝ නැත්නම් සිත සොලවන්නේ උද්දච්චය විසින්. තන මහානායක හඳු දක්වන සිත සොලවනවා කියලා කියන්නේ මේ රූප ධර්ම හොලවනවා වගේ නෙමෙයි. ඒ සැලෙන ගතිය. ඒක තමයි උද්දච්ච කියලා. එහෙම නැත්නම් විසිරෙන ගතිය. මේක උපමාවකින් දක්වන්නේ හරියට අලු ගොඩකට ගලකින් ගැහුවෙන් පස්සේ විසිරී යනවා වගේ සිතේ විසිරී යන ස්වභාවය. නමුත් මහානායක හාමුදුරුවෝ ඊට වඩා ඊටාම යෝග්‍ය උපමාවන් මෙහිදී දක්වනවා. ඒකයි දැන් අනෙකුත් අභිධර්ම ග්‍රන්ථවල තියෙන උදාහරණ උපමා වලට වඩා මහානායක හාමුදුරුවෝ ගොඩාක් මේවා ගැන හිතලා කල්පනා කරලා උපමා යොදලා තියෙනවා. මේ අභිධර්මයේ මූලික කරුණු පොත ලියන්න මහානායක හාමුදුරුවන්ට හරියට වෙහෙසෙන්න වුණා කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. මොකද මේවා සම්බන්ධව ගොඩක් විස්තර විග්‍රහ අට කතාවලත් අඩු නිසා ඒ තියෙන තියෙන තැන් වලින් කරුණු සොයමින් ඒ වගේම අවශේෂ පොත්වල වරද්දලා පටලවලා තියෙන කාරණා වඩා නිවැරදිව નિරවුල්ව වැටහෙන ආකාරයට සුදුසු උපමා උදාහරණ ආදී යොදමින් මේක ලියන්න අනෙකුත් ග්‍රන්ථ සම්පාදනය කරනවට වඩා ලොකු වෙහෙසක් ගන්න උනා කියන බවත් උන්වහන්සේ සිහිපත් කරනවා. එතකොට දැන් මේ බොහෝ පොතපතවල මේ උද්දච්චය පිළිබඳව දක්වන්නේ අර ගලකින් අලු ගොඩකට ගැහුවාම ඒක විසිරලා යනවා. ඒතර ඊට වඩා මහානායක හඳුරු පැහැදිලි කරනවා හරියට රබර් බෝලයක් බිම දැම්මහම ඒ රබර් බෝලය බිම ගිහින් හැපෙනවා. හැපුණු සැනින්ම ඒක ඉවතට විසිවීමේ ගුණය එය තුලම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ උපමාව අර අලුගොඩේ උපමාවට වඩා ගොඩාක් අපට කාරණේ හොඳට පැහැදිලි කරනවා ප්‍රකට කරනවා. දැන් රබර් බෝලයක් බිම දැම්මහම ඒක ගිහින් බිම වැටෙනවා. මැටි ගුලියක් බිම දැම්මොත් ඒකත් බිම වදිනවා. ඒතර රබර් බෝලෙත් බිම හැපෙනවා මැටි ගුලියත් බිම හැපෙනවා. හැබැයි පදම් කරපු මැටි ගුලිය බිම හැපුණු ගමන්ම එහෙම බදලා අල්ලනවා. රබර් බෝලෙත් බිම හැපුණු ගමන්ම ඉවතට වීසි වෙන ගුණෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. එතකොට ආයතනක හැපෙනකොට එතනුත් වීසි වෙනවා. එතකොට හැපෙන හැපෙන වාරයක් පාසා ඉවතට විසි වෙන ගතිය තමයි රබර් බෝලේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි උද්දච්ච යම් අරමුණක් ගන්නා සිතක් සමග එකතු වුනහම සිතේ ඒකාග්‍රතා චෛතසිකය සම්බචිත්ත සාධාරණ චෛතසිකයක්. අපි කතා කළානේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ගැන කතා කරනකොට පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා. ඒතර ඒකග්ගතා කියලා කියන්නේ අරමුණ අරමුණ එක්තරා ස්වરૂපයකින් ගත හැකි ගුණය. එතකොට අරමුණ ඒ ඒකග්ගතාවේ නැත්තම් අරමුණ ගන්න බෑ. ඒ වගේම අකුසල් සිත්වල මේ උද්දච්චය සෑම අකුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙනවා. නමුත් 12 වෙනි අකුසල් සිත ඒ කියන්නේ මෝහ මූලික උද්දච්ච සංපයුත්ත කියන තැනදී උද්දච්චේ වඩා ප්‍රබල නිසා වඩා ප්‍රකට නිසා ඒක උද්දච්ච සංපයුත්ත සිත කියලා හඳුන්වලා තියෙනවා. නමුත් අනිත් හැම සිතකම ඒ උද්දච්චය ක්‍රියාත්මක වෙනවා. කොමක් නිසාද මේ අකුසලයන්හි පවතින්නේ දවන තවන ගතිය. මහානායක හඳුරු පැහැදිලි කරනවා හරියට දැන් දැවෙන තැවෙන පුද්ගලයෙක් ඒ දැවෙන බව නිසා තැවෙන බව නිසා පීඩාව නිසා එක විදිහකට ඉන්න බැරුව උඩ පනිනවා, දඟලනවා, ඇඹරෙනවා, ඉරියව් මාරු කරනවා. ඒතකොට එක විදිහකට පිහිටලා ඉන්න බෑ. ඒ කොමක් නිසාද? අර දවන තවන ගතිය නිසා, පීඩාකාරී ගතියද. ඒතර මේ සෑම අකුසලයකම තියෙනවා සිත දවන තවන ගතිය. නාම රූප ධර්ම දවන තවන ගතියක් තියෙනවා මේ අකුසල් වල. ඒ දාහය, ඒ ක්ලේශ දාහය, ක්ලේශ ගින්න එතකොට ඒ ක්ලේශ 10 ක්ලේශ ගින්න නිසා සෑම අකුසල් සිතක්ම අර 10න් පීඩා විඳින පුද්ගලයා දඟලනවා වගේ හැමතිස්සම ඒක එක විදිහට පවතින පැවතිය නොහැකිව කම්පණය වෙන ගතියක් තියෙනවා. යන්නේ කම්පණය කරන ගතිය තමයි මේ උද්දච්ච චෛතසිකයෙන් ඇති කරන්නේ. එතකොට සෑම අකුසල් සිතකම ඒ ස්වභාවය තියෙනවා. ඒකෙන් අර රබර් බෝලේ බිම වැටිච්ච ගමන් එහෙමම ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙච්ච ගමන්ම ඉවතට වීසි වෙන්නටයි සම්භාවිතාව වැඩි. අන්න ඒ වගේ ඒකග්ගතා චෛතසිකය නිසා අකුසල් සිතෙත් ඒකග්ගතාවේ තියෙනවනේ සබ්බචිත්ත සාධාරණයි කියන්නේ ඒකනේ කුසල් අකුසල් විපාක ක්‍රියා සෑම සිතකම තියෙනවා. දැන් හැම සිතකටම ඒකග්ගතාවේ පොදු නිසා අරමුණ ගන්නව අරමුණ ගත්තා වුණාට රබර් බෝලෙන් බිම හැපුණු සැනින්ම ඉවතට වීසි වෙන්නට වෑයම් කරන්න වගේ ඒ අරමුණගත් සැනින්ම වහා එතනින් ඉවතට වීසි වෙනවා අර මැටි ගුලිය වගේ ඒ අරමුණ බදලා ගන්නෙ නැහැ. එතකොට ඒ උද්දච්ච සහගත බව සෑම කුසල් සිතකටම පොදු කාරණයක්. නමුත් මෝහ මූලික උද්දච්ච සම්පයුක්ත සිතේ ඒ උද්දච්චේ වඩා ප්‍රකට නිසා ඒ උද්දච්ච සිත හැටියටම වෙන්කොට දක්වලා තියෙනවා. එතකොට මේ කාරණයත් මහානායක හඳුරන්ගේ වචන වලින්ම අපි පැහැදිලි කරගමු. බිමදමු කල්හි අමු මැටි ගුලිය පොළව බදාගෙන නිශ්චලව සිටි. බිමලු රබර් බෝලය එසේ නිශ්චලව නොසිට සැලිසැලී සිටි. සිත අතරින්ද ඇතම් සිතක් බිමලු අමු මැටි ගුලියසේ අරමුණෙහි නිශ්චලව සිටි. ඇතම් සිතක් බිමලු රබර් බෝලයෙන් අරමුණ ආරම්මණයෙහි සැලෙමින් පවතී. ආරම්මණයෙහි නොසැලෙන සිත්වල ඒ ස්ථිර භාවය සිදු කරන්නේ සමාධි යයි කියනු ලබන්නා වූ ඒකග්ගතා චෛතසිකයෙන්. සැලෙන සිතෙහි සැලීම සිදු කරනුයේ උද්දච්චේනි. සිතෙහි සැලෙන ස්වභාවය හෙවත් උඩපනින ස්වභාවය උද්දච්චයයි උද්දච්චය තවත් ක්‍රමයකින් කියතොත් සිත සොලවන ස්වභාවය උද්දච්චයයි කිව යුතුය අරූප ධර්මයෝ රූප ධර්මයන් මෙන් සැලෙන්නාහු නොවේති. මෙහි සැලීමයයි කියනුයේ මනවින් ආරම්මනෙහි නොපිහිටන බවය. ක්ලේශෝ වනාහි සංප්‍රයුක්ත ධර්ම සහිත වූ සිතද සිතේ නිෂ්ත්‍රය නිෂ්ත්‍රය වස්තුවද ශරීරයද දවන ස්වභාවයෝය. තද වේදනාවකින් පෙළෙන තැනැත්තාට නිශ්චලව නොසිටිය හැකිය. දැඟලීම ඔහුට පිහිටකි. එබැවින් හෙත් දඟලයි. එමෙන් කෙලසුන් විසින් දවන තවන පෙළෙන චිත්තයටද නිශ්චලව නොපැවතිය හැකිය. ඒ සිතට දැඟලීම වමනාය. එබැවින් කෙලෙස් සහිත වූ අකුසල් සිත් සියල්ලෙහිම චිත්තාංගයක් වශයෙන් උද්දච්චය ඇත්තේය. දොළොස්වන අකුසල චිත්තය බලවත් වූ මෝහය කරන කොටගෙන අතිශයින් මුලා වූ චිත්තයක් වන බැවින් එය අධිකවම සැලේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් සසු අකුසල චිත්තයන්හි උද්දච්චයේ ඒවාපනක වශයෙන් වදාරා අන්තිම චිත්තේදීම ස්වરૂප වශයෙන් වදා වදාරන ලද්දේ. දැන් අපිට විටින් විට මහානායක හඳුරෝ කියන කරුණවලදී මේ ඒවාපනක කියන වචනය හමු වෙනවා. ඒතර ඒවාපනක කියලා කියන්නේ ඒ ඒ ධර්මයේ එහි පවතිනවා හැබැයි වඩා ප්‍රකට කරලා දක්වන්නේ නැහැ. ප්‍රකට කරලා දක්වන්න තරම් අන්‍ය ධර්මයන් අතර ඒක විශේෂ කොට දැක්විය හැකි මට්ටමකින් නෙමෙයි ඒක පවතින්නේ ඒක පවතිනවා එක්තරා චිත්තාංගයක් හැටියට පවතිනවා නමුත් ඒක ඊට වඩා ප්‍රබල ධර්ම තියෙනවා එතකොට මේ ප්‍රබල ධර්ම මූලික කරලා කතා කරනවා අර අවශේෂ ධර්මය ඒක සෑම සිතකම ක්‍රියාත්මක වුණාට ඒ පිළිබඳව එතනදී විශේෂ කොට දක්වන්නේ නැහැ අන්න ඒ වගේ දැන් මෝහ සිතෙහි එහෙමයි මෝහ මූලික සිතේදී මෝහය මතු කරලා දක්වනවා නමුත් අනිත් හැම සිතකම අකුසල් සිතකම මෝහය ක්‍රියාත්මකයි එතකොට චෛතසික පිළිබඳව කතා කරනකොට මෝහ චෛතසිකයේ යෙදෙන සිත් ගැන කතා කරනකොට සියලුම අකුසල් සිත්වල මෝහය යෙදෙනවා නමුත් අර මෝහ මූලික සිතේ මෝහය බලවත් නිසා තමයි ඒක මතු කරලා කතා කරන්නේ අන්න ඒ වගේ උද්දච්චය කියන චෛතසිකයත් සෑම අකුසල් සිතකම යෙදෙන චිත්තාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන ධර්මයක්. නමුත් ඒක මෝහ මූලික සිතේ වඩා බලවත් වෙන නිසා ඒ සිත උද්දච්ච සංපයුක්ත හැටියට විශේෂයෙන් පැහැදිලි කරලා ස්වરૂප වශයෙන් දක්වලා තියෙනවා කියන එකයි පැහැදිලි කරන්නේ. ඊළඟට මෙතන තව වටිනා කාරණයක් කියනවා සර්වචිත්ත සාධාරණ චෛසිකයක් වූ ඒකාග්‍රතාව අකුසල් සිත් සියල්ලෙහිම ලැබෙන්නේ. සිටීම හා යෑම මෙන් ඔවුනොවුන්ට ප්‍රතිපක්ෂ වූ ඒකාග්‍රතා ඖද්ධත්‍ය දෙක අකුසල චිත්තයන්හි එකවර ලැබිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය විසඳාගත යුතුය. දැන් මහානායක හඳුරු මෙතනදී පැහැදිලි කරනවා ඒකාග්‍රතා චෛසිකයේ සබ්බචිත්ත සාධාරණ චෛසිකයන් නිසා කුසල්සිතේ ඒකාග්‍රතාවයත් යෙදෙනවා. හැබැයි උද්දච්චයත් යෙදෙනවා. දැන් උද්දච්චයෙන් කරන්නේ සැලෙන එක ඒකාග්‍රතාවයෙන් කරන්නේ අරමුණේ පිහිටවන්නේ. එතකොට දැන් හරියට ඉන්න ගමන් යනවා යන ගමන් ඉන්නවා කියනවා වගේ සිටීම සහ යාම කියන මේ කරුණු දෙකම එකවර සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේ සැලීමයි අරමුණෙහි පිහිටීමයි කියන දෙකම එකවර සිද්ධ වෙන්නේ කොහොමද කියලා විසඳාගත යුතුයි. ඒකාග්‍රත ඖද්ධත්‍ය දෙකම ලැබෙන සිත්හි පැවැත්ම ගැස්සෙන කරත්තයක වාඩි වී සිටින්නෙකු මෙන් දත යුතුය. ගැස්සෙන කරත්තේ වාඩි වී සිටින තැනැත්තා කරත්තේ පිහිටාද සිටි කරත්තේ ගැස්සෙන සැටියට ගැස්සෙන්නේද වේ එමෙන් ඒකාග්‍රතා ඖද්ධත්‍ය සංප්‍රයුක්ත චිත්තය ඒකාග්‍රතාවකේ වශයෙන් ආරම්මණේ පිහිටා සිටමින් ඖද්ධත්‍යයේ වශයෙන් සැලෙන්නේ දැන් බලන්න මේ උපමාවල තියෙන වටිනාකම ඒක කියනකොට සම්පූර්ණයෙන්ම කාරණේ පැහැදිලි වෙනවා. ඒතර කරත්තේ වාඩි වෙලා යනකොට එතනත්තා වාඩි වෙලා ඉන්නේ ඒක පිහිටක් නිසා. නමුත් ගැස්සෙන ගානේ උඩ වීසි වෙනවා එතකොට උඩ වීසි වෙන ගානේ අර වාඩි වෙලා ඉන්න ආසනේ සමග තියෙන ස්පර්ශය ගිලිහෙනවා. ආයෙත් එහි ස්පර්ශ වෙනවා. ඉතින් හරියටම අර රබර් බෝල ගැන කිව්ව උපමාව වගේ රබර් බෝල බිම වැටෙනකොට බිම හැපෙනවා. හැපුණු ගමන්ම වීසි වෙනවා. ආයෙත් හැපෙනවා. ආයෙත් වීසි වෙනවා. එතකොට මේක නැවත නැවත සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ඒකග්ගතා සහ උද්දච්ච කියන මේ චෛතසික දෙකම දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් නිසා ඒකග්ගතාවය අකුසල් සිතේ තියෙනවා. ඒතර උද්දච්චයත් තියෙනවා. දෙක එකතු වෙනන් පස්සේ අර රබර් බෝලේ බිම හැපිලා වීසි වෙලා ආය හැපිලා ආය වීසි වෙලා ඒ යන්නාගේ. එහෙම නැත්නම් කරත් එක වාඩි වෙලා ඉන්න කෙනා වාඩි වෙලා ඉන්නවා. හැබැයි ගැස්සෙන ගානේ උඩ වීසි වෙමින් නැවත ආසනයේ මත පතිත වෙන්න වගේ හඳුනාගත යුතුයි කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පස්වෙනි අකුසල චෛතසිකය ලෝභය. ලෝභය කියන චෛතසිකයත් ඉතාමත්ම ප්‍රබල ප්‍රකට චෛතසික ධර්මයක්. එතකොට ඒ ධර්මය සෑම අකුසලයකම අනිවාර්යෙන් යෙදෙන චෛතසිකයක් නෙමෙයි. ඒ මොකද ද්වේෂයයි ලෝභයයි එකට යෙදෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂ මූලික සිත්වල ලෝභ සිතක් ඒත් එක්කලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මෝහ මූලික සිතේ ඒ ලෝභය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෝහය පමණක් යෙදෙන සිත්වල. ඒ නිසා අකුසල් සිත්වල දැන් කුසල් සිත් ගැන අපි කතා කරනකොට ඒ කුසල් සිත්වල ඒවා වෙනම චිත්ත ප්‍රභේද හැටියට ඉගෙන ගන්නකොට තමයි වඩාම ප්‍රකට වෙන්නේ. කුසල සිත්වල ඒක හේතුක සිත් කියලා වර්ගයක් නැහැ. කුසල් සිත්වල අවම වශයෙන් තියෙන ද්වි හේතුක සහ ත්‍රි හේතුක. එතකොට ද්වි හේතුක කියලා කියන්නේ හේතු දෙකක්. මොනවද හේතු කියලා කියන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල හේතු තුනක් තියෙනවා කුසලයේදී. ලෝභ, ද්වේෂ, මෝහ කියලා අකුසල හේතු තුනක් තියෙනවා අකුසලයේ. එතකොට කුසල් සිතේදී අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් තුනම යෙදෙනවා නම් ඒ සිත හඳුන්වනවා ත්‍රි හේතුක සිතක් කියලා. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත සිත කියලාත් හඳුන්වන්නට පුළුවන්. එය වරදක් නෑ, එය නිවැරදි. එතකොට ද්වි හේතුක සිත කියලා කියන්නේ ඥානය ප්‍රඥාව හැර ඉතිරි චෛතසික දෙක විතරක්. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ කියන චෛතසික දෙක පමණක් යෙදෙනවා. අමෝහය කියන ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. එතකොට අමෝහය නැත්තුව අලෝභ අධ්‍යේශ දෙක පමණක් යෙදෙනකොට ඒ කුසල් සිත හඳුන්වන්නේ ද්වි හේතුක කුසල් සිත. හැබැයි ඒක හේතුක කුසල් කියලා නැහැ. ඒ කියන්නේ අලෝභ අධ්‍යේශ දෙකෙන් එකක් විතරක් යෙදෙන කුසල් සිත නැහැ. සෑම කුසල් සිතකම අනිවාර්යෙන් අලෝභ අධ්‍යේශ දෙක යෙදෙනවා. ඒ නිසා අලෝභ අධ්‍යේශ දෙක සෝබන සාධාරණ චෛතසික. සෑම කුසල් සිතකම අනිවාර්යෙන් පවතිනොයි කියන බව දක්වලා තියෙනවා. එතකොට ඒ සෑම සිතකම අනිවාර්යෙන් යෙදෙන චෛතසික දෙකක් නිසා අලෝභ අද්වේෂ දෙක සහිතවම කුසල්සිත උපදින නිසා කුසලය හැම විටම අවම වශයෙන් ද්වි හේතුකයි. එහෙම නැතිනම් ත්‍රි හේතුකයි. ඒක හේතුක කියලා යෙදෙන්නේ නැහැ. නමුත් අකුසලයේදී ඒක හේතුක අකුසල් තියෙනවා. ඒ තමයි මෝහ සහගත මෝහ මූලික සිත්. එතකොට ඒකේ මෝහය තමයි ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක නේ. ලෝභ ලෝභයවත් ද්වේෂයවත් යෙදිලා නැහැ. එතකොට ලෝභ මූලික සිත්වල ලෝභය තියෙනවා මෝහයත් ඒත් එක්කලා ක්‍රියාත්මක. ද්වේෂ මූලික සිත්වල ද්වේෂයක් තියෙනවා මෝහයත් ඒත් එක්ක ක්‍රියාත්මක කරනවා. හැබැයි අකුසල් සිත්වල ත්‍රි හේතුක අකුසල් කියලා වර්ගයක් නැහැ. දැන් ඒක වාසනාවට වගේ හේතු තුනම එකට යෙදුනා නම් එහෙම ඊටාම ප්‍රබල සිතක් වෙනවා. එතකොට අකුසල් සිත්වල හේතු තුනම එකට යෙදෙන්නේ. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ තුනම එකට යෙදෙන්නේ. ඇයි ඒ? ලෝභයයි ද්වේෂයයි එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. ලෝභය සහ ද්වේෂය එකිනෙකට ප්‍රතිවිරුද්ධ නිසා හේතු තුනම එකට යෙදෙන්න විදිහක් නැහැ. ඒ නිසා අකුසල් සිත එක්කෝ ද්වි හේතුකයි නැතිනම් ඒක හේතුකයි. කුසලය එක්ක ද්වි හේතුකයි නැතිනම් ත්‍රි හේතුකයි. ඒක හේතුක බවක් ඇත්තේ නැහැ. ඒ වෙනසත් අපි මෙහිදී තේරුම් ගන්න ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ලෝභය කියලා කියන්නේ අරමුණට ඇලුම් කරන ගතිය. අරමුණ ආස්වාදනය කරන ගතිය. අරමුණ ලං කරගන්නට කැමති වෙන ගතිය. හරියට අර කාන්දමකට ලෝහ වර්ග ඇදිලා එන්නා වගේ මේ ලෝභ සිත, ලෝභ චෛතසිකය යම් සිතක තියෙනවා නම් ඒ සිත ආරම්මණයන් ඇද ගන්නට උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් ආරම්මණය වෙත ඇදී යනවා කියලා කියන්නටත් පුළුවන්. එතකොට මේ කවර ආකාරයකින් හෝ අරමුණු ඇසුරු කරන්නට, අරමුණු ග්‍රහණය කරන්නට, අරමුණු ඇද ගන්නට කැමැති ගතිය තමයි ලෝභයේහි පවතින. එතකොට මහානායක හඳුරෝ ඒක පැහැදිලි කරනවා මේ විදිහට ආරම්මණය ආස්වාදනීය දෙයක් වශයෙන්ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභයය ප්‍රාර්ථනාවය ප්‍රේමයය ආලයය ආදරයය ඕනෑකමය ලොල් බවය ගිජු බවය යනාදී නම් වලින් කියවෙන්නේද ලෝභයමය අඹුතරු ආදීන් කෙරෙහි පවත්නා ලෝභයට සමහර විට මෛත්‍රිය කරුණාව යන නම්ද ධර්ම විභාග නොදන්නෝ කියති. පැවිද්දන් සම්බන්ධයෙන් පවත්නා ලෝභයට ශ්‍රද්ධාවයයිද සමහරු කියති. මේ ලෝභය මාගේ මේ ලෝභය මාගේය මාගේයයි ආරම්මණයන් අල්ලා ගන්නා ස්වභාවයෙන් මක්කටාලේපේ වැනිය. මක්කටා ලේපේ anu වඳුරන් ඇල්ලීම පිණිස ගස්වල තබන තද ලාටු වර්ගයකි. එහි සැපුණු වඳුරාට යන්නට නොදී ඒ ලාටුවෙන් අල්ලාගනු ලබන්නේ. එමෙන් ලෝභයද මාගේ භාර්යාවය, මාගේ හිමියාය, මාගේ දරුවාය, මාගේ ගෙය, මාගේ වත්තය, මාගේ කුඹුරය යනාදීන් හසු වූ දේ තදින් අල්ලාගන්නේය. ආරම්මණයෙහි එල්ලෙන ස්වභාවයෙන් ලෝභය රත් වූ කබලෙහිලු මස් කැබැල්ලක් බඳුය. රත් වූ කබලෙහිලු මස් කැබැල්ල දැවි දැවි එහිම ඇලෙන්නාක් මෙන් ලෝභය භාර්යාවක් ඕනෑය හිමියෙකු ඕනෑය දරුවන් ඕනෑය මිලමුදල් ඕනෑය ඇඳුම් පැළඳුම් ඕනෑය යනාදීන් කාමනීය වස්තුන්හි එල්ලෙන්නේ තෙල් සායම වස්ත්‍රාදී යමක තවරුණහොත් පහ කිරීම ඉතා දුෂ්කරය කොතෙක් සේදුවද එය නොයයි ලෝභයද අල්ලාගත් දේ ලෙහසියෙන් නොහරනා බැවින් තෙල් සායමක් බඳුය. දිගින් දිගට යන ස්වභාවයෙන් එය ගඟක් වැනි ආරම්මණයෙහි වෙලෙන්නා වූ ස්වභාවයෙන් වැලක් බඳුය. නොලැබූ ද සෙවීම පිළිබඳ ලෝභය, ලැබූ ද අයත් කරගෙන සිටීම පිළිබඳ ලෝභය, විෂය රස විඳීම පිළිබඳ ලෝභයයි පවත්නාකාරයන්ගේ වශයෙන් ලෝභය තුන් ආකාර බව කිව යුතුය. මෙය තවත් නොඑක් ක්‍රමවලින් විභාග කර දක්වා තිබේ. මේ ලෝභය නැමැති ධර්මය වචන බොහෝ ගණනකින් ධර්මයේ පැහැදිලි කරනවා සමහර තැන්වල වචන සිය ගණනක් දක්වනවා ලෝභය විස්තර කරන්න. ඒ කියන්නේ එතරම්ම විවිධ විචිත්‍ර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන ධර්මයක්. ඒ වගේම සමාජයේහි විවිධ නම් වලින් විවිධ වචන වලින් විවිධ තැන්වල හඳුනා ගන්නා ධර්මය. එතකොට තණ්හාව කියන්නේ මේ ලෝභ චෛතසිකයමයි. මොකද තණ්හා කියලා වෙනම චෛතසිකයක් නැහැ. ලෝභ චෛතසිකය තමයි තණ්හාව කියන ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ක්‍රියාත්මක වෙන්නේ මේ ලෝභ චෛතසිකයෙන්. ඊට පස්සේ රාගය කියලා ක්‍රියාත්මක වෙන්නේ ලෝභ චෛසිකය. කාමච්ඡන්දය කියලා ක්‍රියාත්මක වෙන්නේ ලෝභ චෛසිකය. ආදරය, ආසාව, ඕනකම, කෑදරකම, කැමැත්ත, ප්‍රිය බව, ආසාව විවිධ නම් වලින් හඳුන්වන්නේ ඒ ලෝභයමයි. ඉතින් මහානායක හඳුන මෙතනදී දක්වන සමහර මේ ධර්ම විභාග නොදන්නා අය කරුණාව, සද්ධාව, මෛත්‍රිය ආදී වචනත් මේ ලෝභයට පාවිච්චි කරනවා. දැන් ඒවා අර වංචක ධර්ම පොත කියවනකොට තමයි හොඳට පැහැදිලි වෙන්නේ සද්ධාවේ වේසයෙන් කොහොමද රාගය මතුවෙන්නේ ඊළඟට මෛත්‍රියේ වේසයෙන් කොහොමද ලෝභය ක්‍රියාත්මක වෙන්නේ කරුණාවේ වේසයෙන් කොහොමද ලෝභය ක්‍රියාත්මක වෙන්නේ එහෙම එක එක විදිහට ඒ ලෝභය ක්‍රියාත්මක වෙන්නට පුළුවන් එක් එක් ස්වરૂපයන්ගෙන් එතකොට එහෙම පුද්ගලයා රවටන ගතියක් මේ අකුසල ධර්මයන්හි පවතිනවා. ඒ මොකද මේ ධර්මයන් සමග මෝහය දෙනවනේ. මෝහය සෑම අකුසල් සිතකම ක්‍රියාත්මක වෙන ධර්මයක්නේ. ඒ මෝහයෙන් කෙරෙන කාර්යය තමයි අරමුණේ යථා ස්වභාවය වසන බව. එතකොට සිතට අරමුණු වෙන ආරම්මණයත් වසා දමනවා. ඊළඟට ඒ අරමුණු කරන්නා වූ සිත කුමක්ද කියලා හඳුනා ගන්නට උත්සාහ කළොත් ඒ සිතේ ස්වરૂපයත් වසා දමනවා. එතකොට තමනුත් ආවරණය වෙලා දකින දේත් ආවරණය කරන ගතිය මේ මෝහයේහි ස්වභාවයයි. ඒ නිසා මෝහසිත ස්වභාවයෙන්ම තේරුම් ගැනීම පහසු නෑ. ඒ නිසා තමයි අපි පසුගිය සතියේ අර කතා කරනකොට මම හිතන්නේ අරුණ මනතුංග මහත්මයාද කොහෙද සිහිපත් කළා රාජන් චාහාම්දුරගේ උපමාව. චාහාම්දුරගෙන් එක තැනකදී ශිෂ්‍යෙක් අහනවා ස්වාමීනි මේ ලෝභය ද්වේෂය වටහා ගන්න පුළුවන්. නමුත් මෝහය කොහොමද වටහාගන්නේ? ඒතර උන්වහන්සේ පැහැදිලි කරනවා අශ්වයා පිටේ ඉඳගෙන අශ්වයා කොයි වගේද කියලා අහන්නා වගේ ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නේ. ඒ මොකද එතකොට Tamanට වැටහෙන්නේ නැහැ කියන්නේම මෝහය. ඒ වැටහෙන්නේ නැත්තේ මෝහය නිසායි. මෝහෙහි සිටින නිසායි. එතකොට දැන් Taman අස්සයා පිටේ ඉඳගෙන අස්සයා පිටේ නැග්ගහම කොහොමද කියලා අනුන්ගෙන් අහනවා. ඒ නැග්ගහම කොහොමද කියන එක දැන් Taman අස්සයා පිට නැගලා ඉන්න නිසා Taman ඉන්නේ ඒ ස්වરૂපය මත. නමුත් ඒක වැටහෙන්නේ අන්න ඒ වගේ මෝහය පවතිනකොට මෝහය ක්‍රියාත්මක වෙනකොට කරුණු පැහැදිලිව නොපෙනෙන ගතිය. එතකොට මෝහය කොහොමද හඳුනාගන්නේ? ඒක නම් තේරෙන්නේ කියන්නේ මොකක්ද? ඒත් මෝහය නිසාම තමයි. ඒ ඒ වෙලාවෙත් මෝහයෙන් තමන් මුසපත් වෙලා ඉන්න නිසා. මෙන්න මේ වගේ ආරම්මණයත් වසනවා මනෝභාවයත් වසනවා. දැන් අපි සතිය ගැන කතා කරනකොට නිතරම සිහිපත් කළානේ. බාහිර අරමුණ ගැන සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්නටත් ඕන ඒ අරමුණට ප්‍රතිචාර දක්වන මනෝභාවය ගැන සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්නත් ඕන මේ දෙපැත්තම ගැන අවදියෙන් හිටියොත් පමණයි අපිට විදර්ශනාවක් කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැති වුණොත් බාහිර අරමුණ පිළිබඳව අපි සිහියෙන් හිටියට අපට සැබෑ සම්පජඤ්ඤයක් අවදි කරගන්න බෑ ඒ වෙලාවේ මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ නැතිනම් මේ මනසයි අරමුණයි අතර හේතුඵල ක්‍රියාවලිය අපට පැහැදිලි කරගන්නට පහසු නැහැ. ඉතින් අන්න ඒ විදිහට ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ සිහියෙන් යුක්තවයි. එහෙම සිහිය නැති හැම මොහොතකම ප්‍රඥාව වෙනුවට මෝහය එතන ආවරණය කරනවා. ආවරණය කරමින් නොපෙනෙන්නට සලස්වනවා. ඉතින් ඒ නිසා වංචක ධර්ම කියලා කියන්නේ දෙආකාරයකින් අපේ සිත රවට්ටන්න පුළුවන්. එකක් තමයි මෝහය එහෙම නැත්නම් අකුසල් සිත ස්වરૂපයෙන්ම මෝහයෙන් යුක්ත නිසා කරුණු නොඇතහෙන ගතිය පැහැදිලිව නොපෙනෙන නොදැනෙන ගතිය එහිම ගුණයක් මෝහයෙන් යුක්ත නිසා අනිත් කාරණේ තමයි ප්‍රඥාවෙන් යුක්තව විටින් විට හෝ ඒ ධර්ම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ ලෝභයේ මේ ලක්ෂණ තියෙනවා සද්ධාවේ මේ ලක්ෂණ තියෙනවා සද්ධාවේ ලෝභයේ සමාන වගේ ගති පෙනුනට මෙහි අනන්‍යතාවයක් තියෙනවා අපි ඊට ඉහතදී කතා කරලා තියෙනවා දැන් සද්ධාවයි රාගයයි ගත්තහම දෙකේම එක වගේ පෙනෙන කාරණා තියෙනවා එතකොට රාගයෙන් ඇලුම් කරන තැනැත්තාගේ ස්වභාවය තමයි ඒ රාගයෙන් ඇලෙන පුද්ගලයාව දකින්න කැමති ඒ තැනැත්තගේ හඬ කැමති කතා කර කර ඉන්න කැමති. තමන් සන්තක දේවල් පරිත්‍යාග කරන්න කැමති. සද්ධාවේ මේ බඳු ගති ලක්ෂණ තියෙනවා. තමන් සද්ධාවෙන් ප්‍රසාදයටපත් වුණු පුද්ගලයා නැවත නැවත දකින්න කැමති. ඒතනත්තාගෙන් දහම් අසන්නට කැමති. ඒතනත්තා ඇසුරු කරන්නට කැමති. ඒතනත්තාට දන් දෙන්නට කැමති. එතකොට ඒවත් සද්ධාවේ ලක්ෂණ. දැන් මේ මේ ලක්ෂණ ටික ගත්තන් පස්සේ එකම වගේ දැන් තියෙන්නේ සද්ධාවද රාගයද කියලා වෙන් කරගන්න නම් මේ එක වගේ පෙනෙන ලක්ෂණ වගේම අනන්‍ය ලක්ෂණ අපි හඳුනා ගන්නට දක්ෂ වෙන්න. ඉතින් අනන්‍ය ලක්ෂණ නිකන් හඳුනා ගන්න බෑ. ඒකට දිගු කලක් අර ලෝභය මතුවෙනකොට එය ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන සද්ධා මතුවෙනකොට එය ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන අපිට ඒ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් නැතිනම් ඒතනත්තා මේ කුසල කුසල ධර්මයන්ගේ විස්තර විභාග නුවණින් දකින්නට සමත් වෙන්නේ අනන්‍යතා ලක්ෂණ පැහැදිලිව දකින්නට සමත් වෙන්නේ නැහැ. ඒ අනන්‍ය ලක්ෂණ පැහැදිලිව ප්‍රත්‍යවේක්ෂා කරලා විචක්ෂණ බවක් නැති කෙනාට අර ධර්ම පැහැදිලිව හඳුනා ගන්නට බැරි වෙනවා. එතකොටත් රැවටෙනවා. දැන් එකක් තමයි අකුසල සිත මෝහයෙන් යුක්ත නිසා ස්වභාවයෙන්ම වසන ගතියෙන් යුක්තයි. අනිත් කාරණේ තමයි ප්‍රඥාවෙන් කලින් කලට විටින් විට මේ කාරණා මේ කාරණා විශ්ලේෂණය කරලා විස්තර විභාග හඳුනාගෙන නැති නිසා එතනටට විමසිලිමත් ප්‍රඥාවක් අවදි වෙන්නට ඉඩක් නැහැ. අන්න ඒ කරුණු දෙක නිසා මේ කියන්නේ මෝහය විසින් වසන ගතියෙන් යුක්තයි ප්‍රඥාවෙන් විමසා බලලා විචක්ෂණ බවක් ඇති කරගෙන නැහැ. ওই කරුණු දෙකම නිසා යම් යම් ධර්ම මතුවෙනකොට අපි ඒ ධර්ම පිළිබඳව රැවටෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මහානායක හඳුරු දක්වනවා මේ ලෝභය සමහර තැන්වල සද්ධාවයි කියලා වරද්ද ගන්නවා සමහර තැන්වල මෛත්‍රිය කියලා වරද්ද ගන්නවා සමහර තැන්වල කරුණාව කියලා වරද්ද ගන්නවා සමහර අවස්ථාවල පරිත්‍යාගශීලී බව කියලා හඳුනා ගන්නවා සමහර තැන්වල බෙදා හදාගෙන අනුභව කිරීම කියලා හඳුනා ගන්නවා සමහර අවස්ථාවල සමාජශීලී ගතිය හැටියට මේ විවිධ ස්වરૂපයන්ගෙන් වංචක ධර්ම හැටියට බහුලව අපිව රවට්ටන සමාජයේ බොහෝ අවස්ථාවල විවිධ නම් වලින් ව්‍යවහාර කරන ප්‍රධානම ප්‍රකටම ක්ලේශ ධර්මය තමයි ලෝභය කියලා කියන්නේ. ඒ චෛතසිකය. එතකොට මේ මේ චෛතසිකයට ඊටාම වටිනා උපමාවක් මහානායක හඳුරු පැහැදිලි කරනවා. රත්තු ලෝහයකට දාපු මස් කැබැල්ලක් වගේ. ආරම්මණයෙහි එල්ලෙන ස්වභාවයෙන් ලෝභය රත් වූ කබලෙහිලු මස් කැබැල්ලක් බඳුය. රත් වූ කබලෙහිලු මස් කැබැල්ල දැවි දැවි එහිම ඇලෙන්නාක් මෙන්. දැන් මේක හරි හරි වටින උපමාවක්. ඒ මොකද දැන් මස් කැබැල්ල අර රත්තුණු තහඩුවට දැම්මහම ඒකෙන් දැවෙනවා. දැවෙන්න දැවෙන්න තදින් ඇලෙනවා. <laughs> ලෝභයේ තියෙන්නේ මේ ස්වභාවය තමයි ලෝභයෙන් යමකට වසඟ වුනහම ඒකෙන් ඇත්තටම දවනවා පිලිස්සෙනවා ඒකේ මහ ගින්නක් මහ දාහයක් ඇති කරා හැබැයි මේ දාහය ඇති වෙන්න ඇති වෙන්න ඒකෙම හැලෙනවා ඒකෙම බැඳෙනවා ඒක හරි විශේෂ විශේෂ ගතියක් ඒ කියන්නේ දැන් යමකින් දැවෙනවා නම් පිලිස්සෙනවා නම් පීඩා ඇති වෙනවා නම් ඒකෙන් ඉවත් වෙන්නනේ ඕන හැබැයි ලෝභයේ ස්වභාවය තමයි මේ ලෝභණීය වස්තුවට ඇලුනහම බිරිඳය, සැමියාය, දරුවය, ධනය, මොනවා හරි රූපය මොනවා හරි කාරණයකට බැඳුනට පස්සේ ඒකෙන් සිත දවනවා. ඒ දැවෙන්න දැවෙන්න තව තවත් ඇලෙනවා. ඒ නිසා අර රත්තු තහඩුවක් මත දාපු මස් කැබැල්ලක් වගේ කියන කාරණේ ලෝභයට අතිශයින්ම ගැළපෙන ඉතාම විශිෂ්ටම උදාහරණයක් ලෝභයේ ස්වභාවය හරියටම තේරුම් ගන්න. මේ ලෝභය එක් එක් ස්වરૂපයෙන් දිගින් දිගට යන ස්වභාවය නිසා ඒක ගඟක් වගේ ඊළඟට ආරම්මණයෙහි වෙලෙන ස්වභාවය නිසා ඒක වැලක් වගේ ඒ නිසා විවිධ නම් වලින් ලෝභය හඳුන්වනවා. එතකොට මේ ලෝභයේ ක්‍රියාකාරී බව තුන් ආකාරයකින් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ තමයි නොලැබූ දෑ සෙවීම පිළිබඳ ලෝභය ලැබූ දෑ අයත් කරගෙන සිටීම පිළිබඳ ලෝභය විෂය රස විඳීම ඒ කියන්නේ තමන් කැමති දේ ලං කරගන්න අත්පත් කරගන්න කැමති අත්පත් කරගත්තු දේ පවත්වා ගන්නට කැමති ඒ අත්පත් කරගෙන පවත්වා ගන්නා දෙයින් හෝ ඒ මොහොතේ ලැබෙන දෙයින් ඉන්ද්‍රයන් පිනවන්නට උත්තේජනයක් ලබන්නට කැමති දැන් මෙහෙම කියනකොට අනිවාර්යෙන් මේකෙන් ගැටලුවක් මතුවෙනවා. මොකක්ද? දැන් ගිහියෙක් හැටියට වස්තුව රැස් කරන්නට ඕන, සම්පාදනය කරන්න ඕන, පවත්වන්නට ඕන. එතකොට ඒවා ලෝභය මද, ලෝභයෙන් තොරව කරන්නට බැරිද? මෙතනදී තමයි අපට අරිය වංශ ප්‍රතිපදාව වැදගත් වෙන්නේ. ආර්ය වංශ ප්‍රතිපදාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය භාවයේ සඳහා ගුණධම් වඩන තැනත්තා දක්ෂ වෙන්නට ඕනේ අවශ්‍යතාවය සලකාගෙන සම්පත් රාශි කරගන්නටත් නඩත්තු කරගන්නටත් නමුත් හැඟීම් වලට වහල් නොවි. එතකොට සම්පත් රාශි කරන්න ඕන, සම්පත් පවත්වා ගන්නට ඕන, ඒවා භුක්ති විඳින්නටත් ඕන. කුමක් සඳහා? දිවි පැවැත්වීම සඳහා, අන් අය නඩත්තු කිරීම සඳහා. මොකටද දිවි පවත්වන්නේ? මොකටද අන් අය නඩත්තු කරන්නේ? දිවි පවත්වන්නේ මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ මනස උසස් කරගන්න. මොකටද අන්න අය නඩත්තු කරන යුතුයකම් වගකීම් ඉටු කරමින් ලෝකය සුවපත් කරමින් ඒ අයටත් වැඩෙන්නට උදව් කරන්න. අන්නේ අවබෝධය ඇති කරගෙන සම්පත් ඒකරාශී කරන්න ඕන, පවත්වන්නට ඕන, භුක්ති විඳින්නට ඕන ඒ වරදක් නෙමේ. හැබැයි එය කරන්නේ අර ලෝභයෙන් ඇලිලා නම්, මුසපත් වෙලා නම්, හැඟීම් බරව නම්, අරමුණු වටහා නොගෙන නම් එතන තියෙන්නේ ලෝභයට වසඟ වීම. ඉතින් මේවා පරිස්සමින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ චෛතසික ධර්මයන්ගේ ස්වභාවය හරියට වටහා ගත්තොත් පමණයි. එතකොට අද අපි කතා කළා චෛතසික ධර්ම හතරක් පිළිබඳව අහිරික නොත්තප්ප උද්දච්ච ලෝභ. එතකොට මේ වෙනකොට අපි අකුසල චෛතසික පහක් සම්පූර්ණයෙන් කතා කරලා නිම කළා. අකුසල චෛතසික ඔක්කොම 14ක් තියෙනවා. අපි ඉදිරි සතියේදී ඉතිරි කාරණා හැකි ප්‍රමාණයකින් කතා බහ කරමු. එහෙමනම් අද දවසට ධර්මදේශනාව මේ පමණකින් නිමා කරලා අපේ සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.